අප්‍රමාද කියලා කියන්නේ සිහි නොවනින් ජීවිතය ගත කිරීම. සිහිය අවබෝධය කියනවා නම් කෙනෙකුට මේ සතර අපායට නොඇති ජීවිතයේ නිවන් දකින්නට සංසාරේ සුගතියක හෝ මනුස්ස ලෝකයේ ඉපදිලා සම්‍යක් ප්‍රඥාව දිනු කොටගෙන ඉක්මන් භවයට නිවන අවබෝධ කරගන්න පුළුවන් තමන්ට අවබෝධයෙන් සිහියෙන් ජීවිතය ගත කරන්න හැම කෙනෙක්ම මහන්සි ගන්නවා නම් අද වර්තමානයේ කෙනෙකුගේ ජීවිතය තුළ නැත්තම සිහි කල්පනාව සිහිය නැති බව හැම කෙනෙක්ම දන්නවා කෙනෙක් සිහිනුවණින් වැඩ කරනවා කියලා කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ධහම කියලා කියන්නේ අර පරිනිර්වාණ අවස්ථාවේහි සල්ගස්සල අකාලේ පිපිලා තිබුණු මල් වෙලාගෙන ගිහිල්ලා ඒ පිරිනිවන් මංචකය මල් වලින් වහන්න උත්සාහ කරනකොට පුහුදුන් මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළේ විචි අසංක කල්පලක්ෂයක් මම සෑගත්ත මේ අතිගාම්භීර ධර්මය සෑගත්තේ අවසාන බුද්ධ වචනයක් දේශනා කළ තියෙන වෙලාවේදී මල් පූජා කරලා ඔබලා නිවන් අවබෝධ කරගන්නද කියලා උන්වහන්සේ ඒ පිරිසගෙන් විමසලා ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළේ මට කරන එකම ගෞරවය නම් ඔබ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්න කියන අනුශාසනාවයි. අද අපේ රටේ කීයට කී දෙනාද ධර්මානුධර්ම ප්‍රතිපත්තිවල යෙදලා ඉන්නේ? අපි බොහෝ විට ආරාම පරිසරය තුල ජීවත් වෙනකොට අපි දකිනවා ආරාමයකට ආවට පස්සේ හරියට පිළිවෙලකටවත් ත්‍රිවිධ චෛත්‍යයන් වහන්සේ වන්දනා කරන අය දකින්න ලැබෙන්නේ නැහැ. අපි දන්නවා වන්දානු චේතියන් සබ්බං කියනකොට අපි ඉස්සරලාම දාගත් වහන්සේ වඳින්න වෙන කියන එක කවුරුත් දන්නේ නැහැ. දෙවනුව බෝධින් වහන්සේ තෙවනුව බුදු පිළිම වහන්සේ කියනකොට අපේ රටේ බොහෝ අය යන්නේ මොකද්ද මේ ලෞකික ජීවිතයේ ඇතිවෙනා වූ ගැටලු වලට తాවකාලික විසඳුම් හොයාගන්න දේවාලයකට බෝධින් වහන්සේලා සමීපයට යනාමසක් ජීවිතයේ කවුරුවත් ධර්මානුධර්ම ප්‍රතිපත්තියට එන පිරිස මොනතරම් අල්පද ඒ නිසා පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේගේ ධහම තියන්නේ ඇත්තටම තනියම සිතලා සිහිනුවණින් භාවනාවෙන් භාවනාවෙන් සයංව තමන්ගේ චිත්ත සංකල්පනාවන් ගොඩනගාගෙන ජීවිතය සකස් කරගන්න දහමක්. ඒ නිසා මේ තුල තමා කවදාකවත් කෙනෙකුට ප්‍රාර්ථනා කළා කියලා නිවන අවබෝධ කරගන්න බෑ. ඒ නිසා අපි හැම කෙනෙක් තුළම සද්ධා සීල සුපචාග ප්‍රඥාවන් ගඩන්නම ඕනේ. එම වඩා ගන්න වඩා ගන්න අපේ රටේ කීයට කී දෙනාද? ඒ නිසා තමා බුදුරජාණන් වහන්සේ වදාළේ තමන්ගේ ඇඟිලි තුඩට මහපොළගෙන් වෙලිසල්පයක් අරගෙන උන්වහන්සේ අනුශාසනා කළේ මහණෙනි දරුවනි මේ ඇඟිලි තුඩේ තියෙන වැලි සල්පය ඔබට පෙනෙනවාද? එහෙනම් මේ වටිනා මනුස්ස ජීවිතයක් ලබාගෙන ඒ මනුස්ස ජීවිතය නැවත ආරක්ෂා කරගන්න පිළිස මගේ ඇඟිලි තුඩතිය තුල තියෙන පස්වල්පේ වගේ මනුෂ්‍යාත්මභාවයක් ලබාගෙන නිරේත ගමන් කරන අය සතර අපායට ගමන් කරන අය මේ මහ පොළොව වගේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා ඒත් එක්කම බුදුරජාණන් වහන්සේ වදාළම කෙනෙකුට සීල සමාධි ප්‍රඥාවන් දිනු කරලා මේ ජීවිතයේ උත්සාහය අදිෂ්ඨානය තමන්ගේ ඉලක්ක අරමුණු සඵල වෙන තෙක් මේ සීල සමාධි ප්‍රඥාවන් දිනු කරලා සෝහාන් වෙන්න අදිෂ්ඨාන කරගන්නවා නම් බුදුරජාණන් වහන්සේ එතනදි වදාලා එයා නැති කළ දුක් නැති කළ දුක් බලිසල්පයක් අරගෙන දේශනා කළා නැති කළ දුක් මහ පොළව වගේ නැති කරන්න ඉතිරිව තියෙන දුක් ප්‍රමාණය මගේ ඇඟිලි තුඩේ බලිසල්පේ වගේ කියලා අද වර්තමානයේ කිව්වොත් මේ පැත්තට නැඹුරු වෙන අය කොච්චරනම් අල්ප ප්‍රමාණයක්ද අපේ ජීවිතයේ දක්නට ලැබෙන්නේ. පින්වත්නි මතක තියාගන්න ඕනේ අර දේශනා කරපු ගාථා ධම තුලින් බුදුරජාණන් වහන්සේ අවධාරණයෙන්ම සීපත් කළේ ඉද තප්පති පෙච්ච තප්පති පාපකාරී පාපකාරී කියන්නේ පෞකාරයා කියන එකනේ පෞකාරයා කියලා කියන්නේ කවුද දස අකුසලෙහි යෙදෙන කෙනානේ දැන් අපි හිතලා බලන්න තමන්ගේ ජීවිතය රකින්න පුළුවන් පංචශීලය තුල ඔබ පිරිසිදුද කියලා මෙවලින් හිතලා බලන්න ඕන එකෙක් කියලා තුල. එතකොට පෞකාරයා තමා සතර අපායට එදගෙන යන්නේ. එතකොට පෙච්ච කියන්නේ පින්වත්නි ඉබ තප්පති පෙච්ච තප්පති ඒක කියන්නේ පව් කරන කෙනා මෙලවදී දුක් වෙනවනේ ඇයි මට මෙහෙම වුනේ කියලා ඇයි මං දුක්පත් උනේ ඇයි මං විරූපී උනේ ඇයි මට මෙහෙම ඇස්සල කඳුළු පුරවගෙන අප්‍රමාණව දුක් විඳින්න සිද්ධ වන්නේ පෙර කරපු අකුසල නිසා නෙවෙයි කියලා මේ මතන්ට හිතේ දැනෙලා නැද්ද? අපේ ජීවිතයේ අපි ඉපදුනේ මේ වගේ දුක් තුඹලා මැරෙන්නද කියලා විතක ඔබට හිතලා නැද්ද? අනන්ත අප්‍රමාණව ජීවිතේ හිතලා තිබෙනවා. ඒක Tamanට අවබෝධ වෙනවා නම් මට මේ මේ දේ වුණේ මම පෙර කරපු අකුසල කර්ම කියලා අවබෝධ කරගන්න පුළුවන් නම් එතනම ධම තුල අපි ජීවත් වෙනවා. දැන් අපි වර්තමාන කරන දේවල් කාටවත් අකුසලයක් ඇටියට නොලැබී යන්න පුළුවන්. හැබැයි ඊළඟ ආත්මදී ඒවා ලැබෙනවා. අපි මොනතරම් සම්පූර්ණියෙන් මේ මේ දේවල් දරුණු දේවල් කළාට ඒක මත ජීවිතයේදී Tamanට ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ අපිට යම් දවසක ඔබ නිවන් අවබෝධ කරගන්නට අපේ සසර අපි කරන වැරදි අපි කරා පැමිණෙනවා කියලා දෙක තුන හතර පහ හය කියන ජවල් සිත්වල ඔය අපි කරන හැම දෙයක්ම ඇතුළත් වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා අපි හොඳට මතක තියාගන්න ඕනේ අපි හැම කෙනෙක්ම මතක තියාගන්න ඕනේ අපේ සිත පරිස්සම් කරගන්න. දැන් ගොඩක් අය මේ කය පරිස්සම් කරගන්න මහන්සි ගන්නා මිසක් හිතට වැඩ පිළිවෙලක් යොදා ගන්න අය වර්තමාන කවුද ඉන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපිට සිත හදන වැඩ පිළිවෙලක්ම දේශනා කළේ නිවන කියන එක තියෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි. සිත තුළ දුක තියෙන්නේ සිත තුළ දුකට හේතු වෙච්ච ආශාව තියෙන සිත තුළ දුක නැති කිරීම නිවන තියෙන සිත තුළ දුක නැති කිරීමේ මඟ තියෙන සිත තුළ වෙන කොහෙවත් නෙමෙයි. හැබැයි අපි හැම විටම උත්සාහ කරන්නේ අපේ සිත හදන වැඩපිළිවෙලක් සකස් කරගන්න නෙවෙයි. අපි හදන්නේ අපේ ඉපදෙන හැම කෙනෙක්ම බලන්නේ තමන්ගේ කය කය සකස් කරගන්න වැඩපිළිවෙලක් විතරයි. මේ කයට කොච්චර පහසුකම් දෙන්නත් අපේ ජීවිතේ අපි ලබන්නේ පරාජයක්මයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා විසාකාවන් තමන්ගේ චේතවනාරාමේ විවිධ ණය සීමාය අය සී සමාදන් වෙලා ඉන්නකොට එක එක්කෙනා ළඟට ගිහිල්ලා එයා ඒ සීලයට සී සමාදන් වුණේ කියලා සමහර තරුණ දරුවෝ කිව්වා හොඳ ස්වාමියෙක් ලබා ගන්න කියලා. තව කෙනෙක් කිව්වා හොඳ දරුවෙක් ලබා ගන්න කියලා. සමහර අය කිව්වා දිව්‍ය ලෝකයක උපදින්න, මනුස්ස ලෝකයක උපදින්න මම මේ සීලය ආරක්ෂා කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ එතනදි පැහැදිලි කරනවා ගොපල්ලෙක් තමන්ගේ හරක් ටික, ගවය ටික තමන්ගේ කැම තියෙන ස්ථානයට නිවැරදි තැනට යොමු කරනවා වගේ අපේ මේ මිනිස්යන් මේ ධර්ම පාදක කරගෙන ඉපදුනා නම් ඉපදින කෙනා අරගෙන යන්නේ දිරණ තැනටනේ. දිරණ තැනට බාර දුන්නට පස්සේ එතනින් බාර දෙනවා ලෙඩ වෙන තැනට. ලෙඩ වෙන තැනේ ජීවිතය බාර දෙනවා මරණය තියෙන තැනට. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ සීලය කෙනෙක් මේ බව සත්‍යාකාරයෙන් අවබෝධ කොටගෙන සංසාරයෙන් එතර වෙන්න මේ සීලය පාදක කර ගන්නවා නම් ජීවිතය කොයිතරම් සැලසීමක්ද කියලා දේශනා කරනවා. අද වර්තමානයේ බුදුරජාණන් වහන්සේගේ මේ අසලමත් වූ ධර්ම තුලින් බලන්නේ ලෞකික ජීවිතය ආලෝකමත් කරගන්න මිසක් ජීවිතයේ ඇත්ත දකින්න කවුරුත් එන ප්‍රමාණය ඉතාම අල්ප ප්‍රමාණයක් ඉන්නේ. මෙන්න මේ නිසා තමා පින්නතුනේ බුදුරජාණන් වහන්සේ වදාළේ ඔබ නිවන් දකින්නතෙක් සංසාරේ සුගතියක ඉන්න කැමති නම් සුගතියක ඉන්න කැමති නම් කවදාකවත් සතර අපායකට වැටෙන්න එපා වැටුණොත් ගැලවීමක් නෑ හොඳට හිතලා බලන්න ඉන්නත් මේ සතර අපාය කියලා කියන්නේ ඔය දේවදත්ත හාමුදුරුව දේවදත්ත හාමුදුරුව කර කළ දේවල් අනන්තයි අප්‍රමාණයි හැබැයි කවදාකවත් බුදුරජාණන් වහන්සේ කිසිදු වර්ග සිටිවිල්ලකින් ඒ කෙනාට යමක් පොළඹේ කළත් ඒ පසුපස නැවත යමක් වැරදියක් සිදු කළේ නැහැ. අන්තිමට Tamanth ධම අවබෝධ වෙනකොට සියල්ල සිද්ධ වෙලා ඉවරයි. ඒ වගේම අන්තිමට මහ පොළොව තලාගෙන යනකොට අර බුදුන් සරණ ගියපු කුසලයේ බලයෙන් කවදා හරි දවසක පසේ බුදු කෙනෙක් සත්‍තිස්සර කියලා පසේ බුදු කෙනෙක් වෙලා උපදින බව ධහම තුල සඳහන් වෙනවා. හැබැයි අවීචියට වගේ තැනක භයානක අවීචිය තමා තාමත් ජීවිතේ ගත කරන්නේ. කුඩා දේවල් අපි හිතන්නේ නෑ බොහෝ විට තමන් වහන්සේ වෙනම සංඝ කර්ම, හේය කර්ම කරන්න තරම් බුදුරජාණන් වහන්සේගෙන් ගැලවිලා ඒ ජීවමාන බුදු කෙනෙක් ඉන්න වෙලාවේ ඒ වගේ පුද්ගලයන් ඒ ශාසනය තුල හිටියානම් වර්තමානය තුල එක එක්කෙනා කරන වැරදි ගැන අපි කතා කරලා වැඩක් නෑ. අපි හැම විටම හිතන්න ඕන තමන්ගේ ජීවිතය ගැන, තමන්ගේ ආරක්ෂකයා, මාර්ගෝපදේශකයා තමන් මිස තමන්ගේ පිහිටට කවුරුවත් එන්නේ නෑ. ඔබ දිරනකොට, ඔබ ලෙඩ වෙනකොට, ඔබ මැරෙනකොට ඔබ අසරණයි. අපේ පිහිටට කවුරුත් නෑ. අපි බොහෝ දේවල් කතා කරනවා. හැබැයි තමන්ට තමන්වත් නැති ලෝකයේ තමන්ට තමන්වත් නැති ලෝකයේ ඔබ මගේ වෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ ධහම තුලින් අහනවා. ඉතින් ඒ නිසා පින්වත්නි පළවෙනි එක තමයි මේ බහාලකතන තමා නරකය එහෙම නැත්නම් නිරය නිරයට කවදාකවත් වැටෙන්න එපා. නිරයට වැටෙනවා කියන්නේ නිරය කියන එක අතමහා නිරයක්. නිරවල් තියෙන 136ක් මේ ශාසනය දැන් 136ක් මෙරේම් තියෙනවා. ඒ